පඨම ආයු සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරෝ මේ manuss ලෝකයේ උපන්න සත්වයාට ලැබෙන ආයුෂයේ ස්වභාවය පිළිබඳව දේශනා කළා. බුදුහාමුදුරුව පෙන්නනවා අප්පමායු මනුස්සානං හීලෙය්‍යනං සුපෝරිසෝ කරෙය්‍යාදිත්ත සීසෝව නත්ති මච්චුස්ස නාගමෝ මේ මනුස්ස ලෝකේ උත්පත්තිය ලැබපු මිනිස්සුන්ට ජීවත් වෙන්න ලැබිලා තියෙන ආයුෂ ප්‍රමාණය අල්පයි. අල්පායුෂ්ක පිරිසක් තමයි මිනිස්සු කියලා කියන්නේ. දැන් බලන්න පින්වත්නි සත්ත්ව ලෝකයේ සමහර සත්තු ඉන්නවා අවුරුදු 2300 ජීවත් වෙනවා. නමුත් මිනිස්සු පිළිබඳව කල්පනා කරනකොට මිනිස්සු උපරිම ජීවත් වෙන්නේ අවුරුදු 100ක් 110ක් වගේ කාල සීමාව. 200 300 මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. 100ක් 110ක් ගැන කතා කළාට ඔක්කොම 100 110 වෙනකන් ඉඳී කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට පින්වත්නි මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය අතිශයින් අඩුයි. බොහොම කෙටි. හැබැයි මේ මනුස්ස කියන භවයේ ආයුෂ කෙටි වුණාට මේ භවය පින්වන්ත සුගතියට අයිති වෙච්ච උතුම් වටිනා භවයක්. උතුම් භවයක් අඩු කාල සීමාවක්. මේ manuss ලෝකයේ අපට කෙටි කාලයක වින්දනයක්, කෙටි කාලයක සුවයක් තමයි විඳින්නට උරුම වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළේ නත්ති මච්චුස්ස නාගම මාර්යාගේ නොපෙමිනීමක් නැත. මාර්යා තමන් වෙතට නියත වශයෙන්ම පැමිණෙනවා. මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය මොනතරම් අඩුද? ඒ අඩු කාල සීමාව තුළ මිනිස්සු ඇයි මේ කාරණාව තේරුම් නොගන්නේ කියන එක බුදුහාමුදුර අපට දේශනා කළා. තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් ඉතුරු වෙන්නේ නැහැ මේ කෙලෙස් වල තිබෙන බලවත්කම නිසා. අපට ලැබිලා තියෙන පොඩි කාලයක් කියලා සිහිය උපදවා ගන්න බැරි තරමටම කෙලෙස් නිසා සිහිය අවුල් කරගෙනයි ඉන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ මෙන්න මේ තරම් කෙටි කාලයක් කියලා අපට අමතක වෙලා තියෙනවා. අපට අමතක වෙලා තියෙන්නේ මේ කෙලෙස් වල බලය නිසා. ඒ නිසා කෙලෙස් සංසිඳවන්න කෙලෙස් වල තිබෙන බලය බිඳින්න උත්සාහ කරන කෙනෙක් නම් ඔබ ඔබට මේ මනුස්ස ලෝකයේ ආයුෂ අඩු බව දැනෙන. ඒ අඩු බව දැනගත්ත කෙනෙක් මේ මනුස්ස ලෝකේ ආයුෂ අඩුයි. නමුත් මේ මනුස්ස ලෝකේ උපත උතුම් භවයක උපතක් නිවන පිණිස කටයුතු කරන්න පුළුවන් වීරිය උපදවන්න පුළුවන් අවස්ථාවක් කියලා කල්පනා කරලා වහාම ප්‍රමාද නොවේ ධර්ම මාර්ගය තුල පියවර තබන්නට මහන්සි වෙනවා. ඒක හරියට හිස ගිනි ගත්තෙක් එගිනි නිවන ලෙස හිස ගිනි ගත්ත කෙනෙක් බොහොම ඉක්මනින් ඉක්මනින් මේ ගින්න නිවා ගන්නට උත්සාහ කරන්නේ කොයි විදියටද මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ලැබිච්ච කාල සීමාව අඩුයි කෙටි කියලා දැනගත්ත මිනිසයා වහවහ ධර්ම මාර්ගය තුල ගමන් කරනවා බොහොම උද්‍යෝගයෙන් වීරයෙන් මේ සංසාර ගින්න නිවන්න හොඳම වෙලාවක් ඇවිල්ලා තියෙන කියලා. මේ කෙටි කාල සීමාව තුල අපි යහපතිය දෙන්න ඕන. හැබැයි මේ ලෝකේ මිනිසු පිළිබඳව කල්පනා කරනකොට බහුතරයක් මේ කෙලෙස් එක්ක කෙලෙස් වලට නැඹුරුව කෙලෙස් එක්කම ජීවත් වෙන්න උත්සාහ කරනවා මිසක් ඒන් ගොඩ යන්න උත්සාහ කරන්නේ නැහැ. තෞතිසා දිව්‍ය ලෝකයේ හිටියා මාළභාරී කියලා දිව්‍ය පුත්‍රයෙක්. මාළභාරී. මේ දිව්‍ය පුත්‍රයාට හිටියා දිව්‍යාංගනාව, දිව්‍ය භාර්යාව. ඉතින් මේ තෞතිසා දිව්‍ය ලෝකේ මාළභාරී දිව්‍ය පුත්‍රයාට දිව්‍ය භාර්යාවෝ දිව්‍ය වෘක්ෂවලට නැගලා දිව්‍ය මල් කඩ කඩ ඉහිනවා. මාළභාරී කියන දිව්‍ය පුත්‍රයාට මේ විදියට දිව්‍ය වෘක්ෂවලින් දිව්‍ය මල් කඩ කඩ ඉසින අතරතුර දිව්‍ය ලෝකෙත් ආදරය තියෙනවා. ඒ ආදරය ප්‍රකාශ කරන ආදරය දක්වන්න කරපු ක්‍රමයක් තමයි මල් කඩ කඩ ඉසින එක. ඒක කරන්නේ දිව්‍යාංගනාව. එක්තරා දිව්‍යාංගනාවක් මේ මාළභාරි කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය භාර්යාව දිවිඳ මේ දිව්‍ය වෘක්ෂයකට නැගලා දිව්‍ය මල් කඩ කඩ ඉසින අතරතුරදී දිව්‍ය ලෝකයෙන් චුති වෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයෙන් මියදෙනවා. මෙන්න මේ මියදුණු දිව්‍ය ආංගනාවේ දිව්‍ය භාර්යාව එහෙම නැත්නම් මාළභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය බිරිඳ එයින් චුතිව උපදින්නේ පින්වත්නි සවත් නුවර එක්තරා කුලගයක පුංචි දියණියක් හැටියට උපදිනවා කොහේඳලද සවත් නුවර කුලගෙට දුවෙක් හැටියට උපදින්නේ තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා එතකොට මෙන්න මේ පුංචි දුව ළමා කාලය ගත කරලා හැදෑරිය යුතු ශිල්ප හදාarලා වැඩි වියටපත් වෙලා තරුණ වියටපත් වෙලා විවාහ પ્રાપ્ત වෙලා දරුවෝ හදලා මේ විදියට මනුස්ස ලෝකේ කාලය ගත කරනවා මේ දිව්‍ය ලෝකෙන් චුතව සවැත් නුවර මනුස්ස ලෝකේ උපන්න මේ දියණියට තේරෙන වයස එනකොට ලැබිච්ච වරප්‍රසාදයක් තමයි පෙර භවය පිළිබඳව දැක ගැනීමේ හැකියාව. පින්වත්නි, පෙර භවය පිළිබඳව දැක ගැනීමේ හැකියාව ලැබුණු මේ මනුස්ස දුවට දැක ගන්න ලැබුණා තමන් ගිය ආත්මේ. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන කොහේ ඉඳලාද? තෞතිසා දිව්‍ය ලෝකේ ඉඳලා. කවුරු හැටියටද ගිය ආත්මේ හිටියේ? මාළභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය භාර්යාව හැටියට මේ මම දිව්‍ය වෘක්ෂයක ඉඳගෙන මල් ඉසිමින් සිටින අතරතුර තමයි දිව්‍ය ලෝකෙන් චුතව මේ මනුලොව ඉපදිලා තියෙන්නේ. දැනුම් තේරෙන තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට මේ දුව කල්පනා කරනවා මේ මනුස්ස ලෝකෙන් මම නියදිලා යනවනම් යන්න ඕන තෞතිසා දිව්‍ය ලෝකෙට මාළභාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟටම අනේ මට මාළභාරී මගේ ස්වාමියා ළඟට යන්න මං වැඩ කරන්න ඕන කියලා මේ කාන්තාව තමන්ගේ ගිය භවයේ ස්වාමියා ප්‍රාර්ථනා කරමින් විවිධ විවිධ පින්කම් වල යෙදුණා. දන් දුන්නා, භාවනා කටයුතු වල යෙදුණා, සිල් ආරක්ෂා කළා, මේ වගේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කර කර හොඳ වැඩ කර කර දැන් ප්‍රාර්ථනා කරනවා මනුස්ස ලෝකේ උපන්න මේ කාන්තාව ගිය ආත්මේ තමන්ගේ දිව්‍ය ස්වාමියා හෙවත් මාළ භාරී දිව්‍ය පුත්‍රයා ළඟට යන්න කොහෙටද තවුත්සාව. දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. තමන්ගේ ගිය භවයේ ස්වාමියා ප්‍රාර්ථනා කරමින් පින්කම් කරන නිසා මේ කාන්තාවට නම ලැබුණා මිනිස්සු ආමන්ත්‍රණය කළා පතිපූජිකා කියලා. ඒ කියන්නේ තමන්ගේ දිව්‍ය ස්වාමියා පතා පින්කම් කරන්නිය කියන අදහස. පතිපූජිකා. ඉති විවිධ පින්කම් කළා. මනුස්ස ලෝකේ ඉපදිලා ළමා කාලය ගත කරලා තරුණ කාලය ගත කරලා වැඩිහිටි කාලය ගත කරලා වයෝ වෘද්ධ වෙලා මනුස්ස ලෝකයෙන් පතිපූජිකා මිය ගිහිල්ලා තමන් ප්‍රාර්ථනා කළ පරිදිම එතුමිය පින්කම් කළේ නිවන් බලාගෙන නෙවෙයි මාළබාරි දිව්‍ය පුත්‍රයා ළඟම දිව්‍ය භාර්යාව වෙන්න කියලා. ඒ කළ පුණ්‍ය මහිමයට ඒ කළ ප්‍රාර්ථනාවත පතිපූජිකා කියන මේ මනුස්ස කාන්තාව මිය ගිහිල්ලා මාළබාරි කියන දිව්‍ය පුත්‍රයා ළඟම දිව්‍ය භාර්යාව හැටියට පහළ වුණා. පින්වත්නි සඳහන් වෙනවා මාලබාරී දිව්‍ය පුත්‍රයා සමීපයේ මේ පතිපූජිකා දිව්‍ය භාර්යාවක් හැටියට පහළ වන විටත් දිව්‍යාංගනාවන් විසින් මල් ඉසිමින් සිටි මොහොතයි කියලා සඳහන් මාළභාරි දිව්‍ය පුත්‍රයා Taman ළඟට දැන් ඇවිල්ලා ඉන්න මේ දිව්‍ය භාර්යාව දැකලා අහනවා කොහෙද ගියේ? උදේ දැක්කට පස්සේ ආයේ දකින්නවත් හිටියේ නෑ මේ කොහෙ ගිහිල්ලාද මේ ආවේ? ඒ වෙලාවේ උත්තර දෙනවා මේ දිව්‍ය භාර්යාව ස්වාමීනි මම ඔබතුමාට මල් ඉස ඉස ඉසිමින් සිටින විට මෙයින් සුතව මනුලව උපන්නා. මනුලෝකන්. මනුස්ස ලෝකෙ ඉපදිලා දරුවෙක් හැටියට ඉඳලා තරුණයෙක් හැටියට ඉඳලා වයසට ගිහිල්ලා නියදිලා තමයි මම මේ නැවත ඔබතුමා ළඟට ආවේ. එංගත්නි මනුස්ස ලෝකේ අවුරුදු 100ක් තවතිසාවට එක දවසක් වගේ. දැන් එතකොට දැන් මේ දිව්‍ය භාර්යාව මනුස්ස ලෝකෙ ඉපදිලා ළමා කාලේ ගත කරලා තරුණත් වෙලා කසාදත් බැඳලා දරුවොත් හදලා වයසටත් ගිහිල්ලා නියදිලා සෞදිකාවට යනකොට ඒත් අර පැය කිහිපයක වෙනසක් තිබුණා. පැය කිහිපය. මේ මාළභාරී කියන දිව්‍ය පුත්‍රයා පතිපූජිකා කියන දිව්‍ය භාර්යාවගෙන් අහන කොහොමද manuss ලෝකේ ස්වභාවය? manuss ලෝකේ ආයුෂ එහෙම කොහොමද? අනේ ස්වාමීනි manuss ලෝකේ මිනිස්සුන්ට ආයුෂ බොහෝම අඩුයි. බොහෝම අඩුයි. ඊළඟට මේ මාළභාරි දිව්‍ය පුත්‍රයා අහනවා අල්පායුෂ්ක මනුස්ස ලෝකේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? අනේ ස්වාමීනි කියන්න කනගාටුයි. බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්න ලැබුණා කියලා ගාණක්වත් නැතුව තේරුම් ගන්නෙ නැතුව මනුස්ස ලෝකයේ මිනිස්සු විවිධ විවිධ පාප කර්මවලට වැරදි වැඩවලට යොමු වෙලා ඒවා හොඳයි සතුටුයි විනෝදයි කියලා සලකමින් ඒවා තුල හැසිරෙනවා සත්තු මරනවා සමහරු අන්සතු දේවල් හොරෙන් ගන්නවා හොරකම් කරනවා සමහරු පරපුරුෂ සේවන පරදාර සේවන කාමයන්හි වරදව හැසිරෙනවා තවත් සමහරු විනෝද වෙනවා සමහරු බොරු කිය කිය යනවා සමහරු මද්ද්‍රව්‍ය ආදී මත්වන දේවල් භාවිතා කරමින් ඒවාට හම්බ කරන දේ වියදම් කර කර දුස්සීල ජීවිත ගත කරනවා බලන්න පින්වත්නි මේ දෙබසේ තිබෙන අර්ථය දිව්‍ය ලෝකත් එක්ක බලනකොට මනුස්ස ලෝකයේ ආයුෂ බොහොම කෙටි කාලයක්. එතකොට මෙන්න මේ කෙටි කාලයකට මනුස්ස ලෝකයේ උපන්න මිනිස්සු කෙලෙස් පෝෂණය කරන කටයුතු වලම නම් යෙදීදී ඉන්නේ ආධ්‍යාත්මික සුවතාවය පිළිබඳව කල්පනා කරන්නේ නැත්නම් ඒ කෙනාගේ ජීවිතය අසාර්ථකයි. තිරිසන් හා සමානයි. ආහාර නිද්‍රා භයමයි තුනංච මේ ලෝකයේ සියලුම සත්වයන්ට පොදු වෙච්ච කාරණා තිබෙනවා. පළවෙනි කාරණය ආහාර හොයන. තිරිසන්ගත සත්වොත් ආහාර හොයනවා. කකුල් දෙකේ මිනිස්සුත් ආහාර හොයනවා. ආහාර නැතුව බෑ. ඒක නාමකයෙන් සබ්බේ සත්තා ආහාරක්හිතික. ආහාර ඕන. කෑම හොයන. නිද්‍රා නිදිය ගන්නවා. ඒ වගේම බය සහිතයි. බිය කියන කරදර වෙයිද, හිරිහැර වෙයිද, ලෙඩ වෙයිද, මැරෙයිද? ඒ වගේම මෛතුන සේවනීයද, නොකාම සේවනීයද? මේක පොදුයි සත්ව ප්‍රජාවට. මනුස්ස වේවා, තිරිසන් වේවා කාටත් පොදුයි. හැබැයි පින්වත්නි, මිනිස්සයා තිරිසන්ුන්ට වඩා උසස් වෙන්න හේතු වෙන්නේ තිරිසනා නොකරන දෙයක් මිනිස්සයා කරන නිසා. තිරිසනුන්ට කරන්න බැරි දෙයක් මිනිසුන්ට කරන්න පුළුවන් නිසා තමයි මිනිස්සයා උසස් වෙලා තියෙන්නේ. ඒ තමයි පින්වත්නි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න පුළුවන් වීම. මේ ලෝකයේ ඉපදිලා ඉන්න ඕනෑම මිනිසෙකුට බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මය තුල වාසය කරන්නට පුළුවන්. ඒක සත්තුන්ට කරන්න බෑ. ඒක හුරතලයට ඇති කරන ඔබේ සුනකයාට කරන්න බෑ. ඔබ හුරතලයට ඇති කරන පූසන්ට ඒක කරන්න බෑ. මාළුවට මාළු ටැංකියේ ඉන්න මාළුන්ට ඒක කරන්න බෑ. හැබැයි ඒ ඔක්කොම ආහාර, නිද්‍රා, භය, මෛත්‍රීමංචි ඒ කටයුතු ටික නම් කරනවා. යම්කිසි මිනිසෙක් තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම මෙන්න මේ ආහාර සොයන එකටයි නිදිය ගන්න එකටයි බය නිසා ඒ බයෙන් මිදීම සඳහා විවිධ විවිධ ආරක්ෂිත වැඩකටයුතු කරන්නයි කාමයන් පිටුපස හඹා යාමයි පමණක් නම් කරන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ආධ්‍යාත්මික සංවර්ධනයක් ධනට බනට පිනට යොමු වීමක් නැත්නම් ඒ මිනිස්සයත් අර තිරිසන් කොටසටම අයිති වෙනවා. මිනිස් උනාට වැඩක් නැහැ. මනස දියුණු කරන්නට පුළුවන්කමක් තිබ්බට වැඩක් නැහැ. දියුණු කරන්නේ තිරිසන් මානසික මට්ටම් යක්ෂ මානසික මට්ටම් පෙරේත මානසික මට්ටම් ඇති කරගෙන කටයුතු කරනවා නම් ඒකේ නම් මේ මනුස්ස ලෝකෙන් ප්‍රයෝජන අරගන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මිනිස්සුන්ට ලැබිලා තියෙන ආයුෂ බොහෝම අඩුයි. උපරිම අවුරුදු 100ක් කියන්නේ ඒකත් ස්ථිරව කියන්නේ. මරණයේ ස්වභාවය ස්ථිරව කියන්නේ. මේ අවුරුදු අවුරුදු 100ක වගේ කාල සීමාවක අපි කොයි විදියටද හැසිරෙන්නේ 100ක් තිබ්බොත් 100න් 50ක් රාත්‍රිය තුනක් ආයුර් වර්ෂ සතාන් උනාම් පරිමිතං රාත්‍රව තදර්දං අවුරුදු 100න් 50ක් හඩිය හරි අඩක් අර්ධයක් රාත්‍රිය එතකොට අවුරුදු 50ක්ම කලවරේ කලවර වෙලාවේ බොහෝ විට කරන්නේ නිදියන එක රැයට නොනිදන අය දවල්ට හරි නිදියනවා. නිින්ද ගත්තාම ලොකු කාල සීමාවක් ජීවිතේ අවුරුදු ගාණක් නිදි. අවදියෙන් ඉන්න කාල සීමාව ගත්තොත් වැඩිපුරම කරලා තියෙන්නේ කෙලස් වඩපු. ළමා කාලෙට වෙනම කාලයක් යනවා තේරෙන්නේ නැති. අවුරුදු 13 14 15 විතර වෙනකම්ම තේරෙන්නේ නැන්නේ ජීවිතය ගැන. ඊට පස්සෙත් බොහෝ විට තරුණ වෙලත් තේරෙන්නේ නැන්නේ ජීවිතය ගැන. විවිධ විවිධ යොබ්බන මදේ මත්වල යෞවනත්වය පිළිබඳව මත්වීම ඇති කරගෙන තරුණ තරුණියෝ හැටියට විවිධ විවිධ කාමයන් පිටුපස හඹා යනවා දුවනවා ඒ කාලේ බණ අහන්නේ නැහැ පන්සල් යන්නේ නැහැ භාවනාවකට හිත යොමු කරන්නේ නැහැ ඒ කාලයත් නිර්පරාදී ආධ්‍යාත්මික දියුණුවක් නොලබාම විනාශ වෙනවා ඊට පස්සේ වයෝ වෘද්ධ සමය කියලා එතන තියෙනවා පින්වත්නි කාලයක් එක්තැන් වෙලා කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, වාරු නැහැ, සිහිය නැහැ, කල්පනාව නැහැ, මතකය නැහැ. බොහොම අපහසු මට්ටමේ වයෝවෘද්ධ කාලෙකුත් තියෙනවා. කන්නත් ඕන. පිපාසයට වතුර බොන්නත් ඕන. ගෙවල් හදන්න ඕන, ඉඩම් ගන්න ඕන, වාහන ගන්න ඕන, වාහන නඩත්තු කරන්න ඕන විවිධ විවිධ කටයුතු දේවල් එක්ක බලනකොට පින්වත්නි ඒවට මේවට කාලය කැපිලා කැපිලා වෙන් වෙලා වෙන් වෙලා ගියාම ධර්මය අහන්න ධර්මය තුල සිටින්ට ධර්මය වඩන්ට ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇතිව වාසය කරන්න ලැබිලා තියෙන කාල සීමාව අතිශයින් අඩුයි අතිශයින් අඩුයි එතකොට බොහොම කෙටි කාලයක් අපිට තියෙන මේ කටයුත්ත කරන්න. මනුස්ස ලෝකේ ආයුෂත් අඩුයි ඒ ආයුෂ අතරේ ධර්ම මාර්ගය තුල හිටින්ට ලැබිලා තියෙන කාලෙත් හරිම අඩුයි. පුළුවන් තරම් කාලය වැඩි කරලා ඒ කියන්නේ නිදි වර්ජිතව මේ මාර්ගඵල අවබෝධ කරගත්තේ ඒ උත්තමය නිදි වර්ජිතව රාත්‍රී නිින්දට වෙන් කරන කාලෙත් කොටසක් හරි අරගෙන භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවා. නොනිදායේ කටයුත්ත කළා. මේ සංසාර ගමනේ ස්වභාවය තේරුම් අරගෙන මේ භවයේ තියෙන වටිනකම තේරුම් අරගෙන manuss ලෝකෙ සසරෙන් එතර වීම පිණිස මාංශ ගන්න ඕනේ. ඒ සඳහා වැඩි යුතු භාවිත කළ යුතුම කාරණාව තමයි මරණය. මොකද හේතුව? නක්ති මච්චුස්ස නාගම. මාර්යාගේ නොපැමිණීමක් නැත. කොයි මට්ටමින් හිටියත් මරණය උරුමයි. අපේ බුදුරජාණන් වහන්සේ අපට මෙනෙහි කළ යුතුම කාරණාවක් ඇටියට පෙන්නපු මේ මරණානුස්මෘතිය වැඩිම සඳහා භාවිතා කළ හැකි ආකාර පිළිබඳව දේශනා කළා. දැන් මරණය ඒකාන්තයිනේ. මොනවා ස්ථිරව කියන්න බැරි වුණත් මරණ බව කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්ථිරවම මේ හැම කෙනෙකුටම මොහොන පාන්න සිදුවන මේ මරණය ගැන ආකාර ගණනාවකින් Tamanට මෙනෙහි කරන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි පින්වත්නි වදක පච්චුපත්ථානයි. මරණය සම්බන්ධයෙන් ඔබට හිතන්න පුළුවන් නම් මේ මරණය වදකෙක් වගේ. උප්පත්තියා සහේවේදම් මරණං ආගතං සදා මරණත්හාය ඕකාසං වදකෝ විය හේසි. මේ මරණය හරියට වදකෙක් වගේ. උපන්න මොහොතේ ඉඳලා මගේ පිටුපසින් අවි අමෝරාගත් වදකයා මා ලුහුබඳින්නේ යම්සේද මේ හැම මොහොතකම මගේ පිටිපස්සෙන් මායя සැරිසරනවා. මේ මොහොතෙත් මගේ පිටිපස්සෙන් මායя සැරිසරනවා. වදකෝවිය කවුරු වගේද? වදකෙක් වගේ. කොයි වෙලාවක හරි හවු වෙනවා. මග හරින්න බෑ. හැංගින්න බෑ. න අන්තලික්කේ නසනුද්ද මැජ්ජේ නපබ්බතාන රවරම් පවිස්ස. හැංගෙන්න බෑ මරණය. මං අහසේ ඉන්නේ දැන් මායයට හවු වෙන එකක් නෑ. මම මුහුදේ මැද ඉන්නේ දැන් මාරයට අහු වෙන එකක් නැහැ. මම ගුහාව ඇතුලේ ගිහිල්ලා ඉන්නේ දැන් මාරයට අහු වෙන එකක් නැහැ. මං අඟහරු ලෝකේ ඉන්නේ නැත්තම් මම හඳට ගිහිල්ලා ඉන්නේ දැන් මාරයට මාව පේන එකක් නැහැ කියලා හැංගෙන්න තනකුත් පින්වත්නි මාරයට සැඟවුණු තැනක් නැහැ. මාරයට සැඟවුණු එකම තැන නිවන. මාරය පරාජයටපත් වෙන්නේ අන්නේ නිවනින් සැඟවුණු ගන්න. නිවන තුල සැඟවුම් ගන්න. නැත්තම් අහසේදී ඉන්නේ පොළවේදී ඉන්නේ කිසිම ભેදයක් නැහැ. වදකෝවිය වදකේකුගේ ස්වરૂපයෙන් මරණය මා පසුපස හඹා එනවා මට කොයි මොහොතකදී හෝ මරණය උරුම වෙනවා කියලා මරණය පිළිබඳව කල්තියා මෙනෙහි කොට වාසය කරා. ඒකේ තියෙන වාසිය තමයි මරණයට සූදානම් වෙන්න පුළුවන්. මරණයට සූදානමක් ඇති කර ගන්නවා කියලා කියන්නේ මිනි පෙට්ටිය ගෙදරට ගෙනල්ලා තියාගෙන මිනි බෙඩ් පෙට්ටියට බහැලා ඇඳුනුත් ඇඳගෙන අත් දෙකක් ගැට ගහගෙන ඉන්නවයි කියන එක නෙවෙයි. මෙතනින් ඉවත්ව ඊළඟ භවයකට යනකොට හොඳ භවයකට යන්න පුළුවන් නැත්නම් නිවන සලසා ගැනීම පිණිස හේතු වන කටයුත්තෙහි යෙදී සිටින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නොහිස් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. හිස් නොවුණු කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒකයි වටින්නේ. එතකොට පින්වත්නි මරණය වදකේක් වෙනවා වාගේ නොවා කියලා හිතන්න. ඊළඟට සම්පatti විපatti කියලා පෙන්වන බුදුහාමුදුරුවෝ. අපට භුක්ති විඳින්න ලැබෙන හැම සම්පත්තියක්ම කෙලවර වෙන්නේ පින්වත්නි විපatti. හැම සැපකම අවසානයේ තියෙන දුක මිසක් සැප නෙවෙයි. සැපක් සැපෙන් ඉවර වෙන්නේ නැහැ. සැප ඉවර වුණේම දුකින්. මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඔබ සැප පොලිමක් ලියාගෙන යන්න. ලියාගෙන ගිහිලිවලා දුකට පරිවර්තනය නොවන සැපක් මේකෙන් මොනවද කියලා හොයන්න. හොයාගන්න හම්බෙන්නේ නැහැ. එකක්වත් නෑ. එනිසා සැප කෙලවර වෙලා තියෙන දුකෙන්, සම්පත්තිය කෙලවර වෙලා තියෙන විපත්තියෙන්. ඒ වගේම තමයි පින්වත්නි හිතන්න මෙනෙහි කරන්න උපත කෙලවර වෙන්නේ විපතයි. උපත අවසන් වෙන්නේ විපති. උපතක් ලැබුවා නම් විපතක් ලැබෙනවාමයි. විපතක් උරුම වෙන්නේ උපතක් උරුම කරගත් නිසයි. විපතට හේතුව උපත. එහෙනම් Taman කල්පනා කරන්න උපත ලැබුවාද? එසේනම් විපත ලැබෙනවාමයි. ඇයි එහෙම වෙන්නේ? සම්පත් විපත් වලින් අවසන් වෙනවා වගේ උපතත් විපතින් කෙලවර වෙනවා. ඊළඟට උපසංහරණය. උපසංහරණය කියලා කියන්නේ Tamanට පුළුවන් මරණානුස්මෘතිය වඩන්න. දැන් මේ ලෝකේ බහුතරයක් ඉන්නේ මැරෙන්නේ නැහැ වගේනේ. මම නම් මැරෙන එකක් නැහැ. අවුරුදු 80 කෙනාටවත් හිතෙන්නේ මං දැන් මැරෙයි කියලා. එයා කියන්නේ තව අවුරුදු 10ක් හරි මං ඉඳී කියලා. දැන් මැරෙයි තව අවුරුදු දෙක තුනකින් මැරෙයි කියලාවත් නෙවෙයි. පහ 10 එහාට තමයි හිතන්නේ. බලවත් වෙන්න වෙන්න ධනවත් වෙන්න වෙන්න ශක්ති සම්පන්න වෙන්න වෙන්න හිතෙන්න පුළුවන් මම මැරෙන්නේ නැහැ කියලා. උපසංහරණය කියලා කියන්නේ අනුන් හා සමකොට බලන්න තමන්ගේ මරණය. මේ ලෝකෙ මැරිලා තියෙන අය ගැන පොඩ්ඩක් බලන්න. ඒ අය හා තමන් සමාන කරලා බලන්න. දැන් බලන්න පින්වත්නි ඔබට හිතන්න පුළුවන් මේ ලෝකේ විවිධ නායකත්වයන්ට පත්වෙච්ච රජවරු හිටියා. ජනාධිපතිවරු විවිධ විවිධ සංවිධානවල නායකයෝ පින්වත්නි මේ කෙනා නායකයෙක් මේ කෙනා රජෙක් මේ කෙනාට රාජ්‍යන් ගණනාවක් පාලනය කරන්න තියනවා කියලා රජවරු නොමැරී හිටියාද හිතා එනම් නායකත්ව දරණ අය කොච්චර පිරිසක් තියාගෙන හිටියත් මැරෙනවා මොනතරම් පරිවාර සම්පත්තියක් තිබුණත් මොනතරම් නායකත්ව ලැබුණත් ඒ නායකත්ව තුල හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ මැරෙන්නම වෙනවා රාජරාජ මහා මාත්‍යවරු මිය ගියා මහා බලවතුන් මහා බලවත් අය ශරීර ශක්තිය තියෙන අය විසමහත අය එහෙම නැත්නම් ගමම බය කරගෙන හිටපු රටම බය කරගෙන හිටපු චණ්ඩි මැරෙන්නේ නැද්ද? මැරිලා නැද්ද? එහෙනම් චණ්ඩිකම් කළත් වැඩක් වෙන්නේ නැහැ. ගමම බය කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. රටම බය කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ගෙදර බය කරගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. චණ්ඩිකම් කළාට බල සම්පන්නුනයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ බල සම්පන්නයත් නිහිරියා. ඒ වගේම පුණ්‍ය මහිමේ තිබුණයි කියලාත් බෑ. පෙර පින සහිතයි පුණ්‍යවන්ත භාවයෙන් ඉහළට ගිහිල්ලා කියලා මේකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මහා පින්වන්ත උදවියත් මේ ස්වභාවයටපත් වුණා. 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් කියලා ඉන්න අය 이르දිමතුන් පවා නියදුණා. ප්‍රඥාවෙන් ඉහළට ගියපු ප්‍රඥාවන්තයින් මිය ගියා. උගත්තු, බුද්ධිමත්තු විද්‍යාඥයෝ මිය ගියා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් පින්වත්නි මේ වටිනා සත්‍ය ලෝකයට හෙළි කළාට වහන්සේලා පිරිනිවන් පෑවා. ඒකයි පින්වත්නි කියන්නේ සුය සත්තාම පුඤ්ඤිද්ධි බුද්ධි බුද්ධි ජිනද්වයන් ධාතේසි මරණං කිප්පං කාතු මා විසකේ කතා පිනෙන් ශක්තිමත් 이르දියෙන් ශක්තිමත් බුද්ධිමත් ඒ වගේම බලය තිබිච්ච, ධනය තිබිච්ච, ප්‍රඥාව තිබිච්ච, ඒ වගේම බුදු පසේ බුදු රාතන් වහන්සේලා පවා මරණයටපත් වුණා නම් කාතුමා දිසකේ කතා මං ගැන කවරනම් කතාවක්ද කියලා හිතන්නේ. ඒ වගේ උත්මයොත් මිය ගියා නම් පිරිනිවන් පෑවනම් මං ගැන කවර කතාවක්ද? දසමහා යෝධයෝ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොනතරම් යෝධ ශක්තියක් බලයක් තිබ්බද? පින්වත්නි දසමහා යෝධයන්ටත් නියදෙන්න උනා නම් යෝධ කියන වචනෙන් අංශයක්වත් අංශු මාත්‍රයක්වත් නැති මං ගැන තමන් ගැන කවර කතාවද? ඒකට කියන උපසංහරණය. නියගිය අය රාජරාජ මහා මාත්‍යවරු සිටුවරු මැති ඇමතිවරු බලවතුන් පින්වන්තය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් මේ ස්වභාව වලටපත් වුණා නම් වෛද්‍යවරු ලෙඩ ගැන හොයපු ලෙඩට බේත් හොයපු ඒ අයත් මියදුනා නම් අනුන්ගේ පණකෙන්ද රැකපු ජීවක වගේ වෙදමහත්තුරුත් මිය ගියා නම් කාතුමා දිසකේ කතා මා ගැන කවරනම් කතාවක් ඊළඟ කාය බහුසාධාරණ තමන්ගේ ශරීරයේ තිබෙන දුර්වලභාවය මෙනෙහි කරන්න පොල් ගෙඩියක් ඔලුවට වැටුනොත් බේදලා ඉන්න පුළුවන් වෙයි වහලක් කඩාගෙන වැටුනොත් තැලෙන්නේ නැද්ද බෝම්බයකට හවුනොත් බේරිලා ඉන්න පුළුවන් වෙයි වතුර පාරකට හවු වුණොත් බේරිලා ඉන්න පුළුවන් වේ. සැලෙනවා, පොඩි වෙනවා, කැපෙනවා. මේ ශරීරයට ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ගිනි ගන්නත් පුළුවන්. ගල් වෙන්නත් පුළුවන්. ඒකයි කියන්නේ කාය බහුසාධාරණ. ආරක්ෂකය කොච්චර වට කරගෙන හිටියත්ද? ආරක්ෂකය මොනතරම් වට කරගෙන හිටියත් මරණයෙන් ගැලවෙන්න බෑ. බලන්න පින්වත්නි ආරක්ෂකව හිටියත් මිනිස්සු මැරුන්නේ නැද්ද? මැරෙන වෙලාවට කො ආරක්ෂකයෝ තුවක්කු තියාගෙන එක්තෙන් වෙලා පන අදින ඇඳවටේ ආරක්ෂකයෝ හිටියත් පන යනකොට ඒ බයිනෙට් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ ආරක්ෂකයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. තමගේ ඥාතිතයිසින් අත් අල්ලගෙන යන්න එපා යන්න දෙන්නේ කියලා අල්ලගෙන හිටියත් ඒ අල්ලගෙන හිටපු අයට අත්තික බාර දීලා අත් ඔහෙලම තියාගන්න කියලා විඥානෙ නිරුද්ධ වෙනවා. මරණය උරුම වෙනවා. කාය බහුසාධාරණ. ඊළඟට ආයු දුබ්බල ආහාර නැති වුණොත් ඍතු විපර්යාස මුල් කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස නැති වෙනකොට මරණය උරුම වෙන බව මෙනෙහි කරා. දැන් බලන්න වසංගත රෝගී තත්ත්ව නිසා මේ වසංගත වෛරසය ශරීරගත වුණොත් මැරෙන්න පුළුවන්. අනිමිත්ත ඉතිරව කියන්න බෑ කොයි වෙලාවෙද කියලා. තැනක් වෙලාවක් මොන හේතුවද මොකක්වත් කියන්න බෑ කියන්න පුළුවන් එකම දේ මරනවා. ජීවිතං ව්‍යාධි කාලෝච දේහනික්කේ පනංගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරි. කොච්චර කාලයක් ජීවත් වෙනවද මොන ලෙඩේ හැදිලාද මැරෙන්නේ? මැරෙන්නේ උදේද දවල්ද රෑද? මැරෙන්නේ කොතනකදද? මලාට පස්සකින් උපදින්නේ කොහෙද කියලා මෙන්න මේ කරුණු පහ ස්ථිරව කියන්න බෑ. කියන්න පුළුවන් එකම දේ කොච්චර කාලයක් හෝ ජීවත් වෙලා මොන ලෙඩක් හෝ හැදිලා උදේ දවල් රෑ දවසක කොයි වෙලාවක හරි කොතනකදී හරි කොහේ හෝ යන්න නියදෙන එක ස්ථිරයි. අනිමිත්ත. ඊළඟට අද්දාන පරිච්ඡේදය. මෙන්න මෙච්චරයි මට ජීවත් වෙන්න කියලා කියන්න පුළුවන් කමන්නේ බොහොම කෙටි. ජීවිතයේ ස්වභාවය, මරණයේ ස්වභාවය, කන පරිත්ත. මේ දැන් උනත් මේ මොහොතේ මාගේ මරණය සිදුවිය හැකියි කියලා මෙනෙහි කරන්න. දුවම් මරණං අද්දුවන් ජීවිතං. මරණය නියතයි ජීවිතය අස්තියි. ජීවිතං අනියතං මරණං නියතං නියත කාරණාව මරණය එහෙනම් පින්වත්නි අපි කල්පනා කළ යුතු කාරණාව තමයි අප්පමායු මනුස්සානං කීලෙය්‍යනං සුපෝරිසෝ තරය්‍යාදිත්ත සීසෝව නත්ති මච්චුස්සනාගමෝ මිනිස් ලෝකේ මිනිස්සු හැටියට අපි ඉපදුන පෙර පින නිසා මේක උතුම් භවයක් හැබැයි උතුම් වූාට මෙහි වාසය කරන්නට දීර්ඝ කාලයක් අපට ලැබෙන්නේ නැහැ. මේ මනුස්ස ලෝකේ ආයුෂ බොහෝම අඩුයි. මේ මනුස්ස ලෝකේ මේ උතුම් භවයේ ආයුෂ බොහෝම අඩුයි කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ. යහපතෙහි යෙදෙන්න. සරේයාදිත්ත සීසෝව නත්ති මච්චුසනාගමෝ හිස ගිනිගත් එකේ ගින නව නිවා ගන්නට කොච්චර මහන්සි වෙනවද ඉක්මන් වෙනවද අප්‍රමාදී වේ සඳහා කටයුතු කරනවද ඒ තරම්ම ඉක්මනින් සසරින් ඈතර වීම පිළිබඳව කල්පනා කරලා ධර්ම මාර්ගයේ තුල පිහිටා වාසය කරන්න මොකද නත්ති මච්චුස්සනාගමෝ මාර්යාගේ නොපමිනීමක් නැත පැමිණෙනවාමයි ඒ නිසා මරණය ගැන මෙනෙහි කොට තමන්ගේ මේ මනුස්ස ජීවිතය උතුම් භවය නමුත් කිටි කාල සීමාව අර්ථාන්විත කාල සීමාව බවට පත් කරගෙන සසරෙන් එතර වීම පිණිස කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරංගක්කන්තු සාසනං චිරංගක්ඛන්තු දේශනං චිරංගක්ඛන්තු ත්වං සදා